සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ආයුබෝවන් සකිසඳ මේ ඉරිමා උදේ අපි නැවතත් වාඩි වෙලා ඉන්නවා සිතිජ සංభాෂණය සඳහා අපේ මේ සන්තාගාරය කිසිම බාධාවකින් තොරව කිසිම තිරිංග වලින් තොරව වාඩි වෙලා කතා බහ කරන අවකාශයක් අපේ අදහස අපේ මනසේ හදවතේ තියෙන සීමා නැත්තම් අපි ගහලා තියෙන ඉම් ගල් ඒවා එතන තියෙන්න ඕනද නැත්නම් මොකටද ඊම් ගල් කියන ප්‍රශ්නේ නගමින් මනසේ විතරක් නෙමෙයි හදවතේ ඊම් ගල් පවා ගලවලා නිකම්ම ඒවායින් නිදහස් වෙන්න කරන ව්‍යායාමයක් අපි මේ සාකච්ඡාවල තියෙනවා. අද මා සමග ඉන්නවා ගිය වාරේ අපිත් එක්ක කතා කරපු අපිත් එක්ක වාඩිලා හිටපු අපේ මිතුරිය කුමාරි වෙලගෙදර. කුමාරි ආයිබෝස්. ආයිබෝස්. <laughs> ගිය පාර අපි කතා කරේ මේ අභ්‍යන්තර අපි සමහර වටෙන් පිටෙන් ලැබෙච්ච රාමු නැතුව ජීවත් වීමේ අසිරිය ගැන තමයි මම හිතන්නේ අවසානයේ අපි කතා කරේ කුඩා කාලෙත් සමාජයේ නිහඬතාවය යගේ කරන්න පාළුව තනිකම කියලා කියන දුක්බර දෙයක් නොවන අසිරිමත් දෙයක් බවට පත් කරගැනීමේ ශක්තිය හැකියාව. අදත් අපිට තියෙනවා ඉඩ කඩක් කෙටි වේලාවක් කතා බස් කරන්න. මගේ මම කුමාරිට සමහර දේවල් මම කතාත් කරලා තියෙනවා නමුත් මතක් කරන්න කැමැති ඔය එක දෙයක් තමයි මේ මම අවුරුදු 10ක් පිටරට ගිහිටියා. අවුරුදු 10ක් පිටරට ගිහිටියා එවකට සෝවියට් දේශයේ. ඒ රටවත් අද නැහැ. නමුත් රුසියාවේ ඒ ඉන්න කාලේ මම හිටියේත් හරීම නිදහස් විදිහකින්. අර මේ දැන් ගියපාර කුමාරි කතා කරේ මේ ගැහැණියක්ද පිරිමියෙක්ද කියන එකේ රාමුව එච්චර අදාළ වුණේ නැහැ කුඩා කාලේ පවා. දැන් පිටරටකට ගියාම එනවා අපි මේ ශ්‍රී ලාංකිකයෙක්ද සිංහලෙක්ද කියන ආයෙ රාමුවක් තියෙනවා. අපි කන්න ඕන මෙහෙමයි අපි එකතු වෙලා අපි බත බත උයාගමු. ඔයගේ රාමු ගොඩාක් තියෙනවා. අපි නැවතත් අපේ අඬන්නතාවයේ පෙන්නගෙන ඉන්න ඕන කියලා. දැන් ඒ රාමුවත් මට නම් අදාළ වුණේ නැහැ. මං ගිහිලා පුංචි කාලේ මම බොහෝනේ අර මේ දියට යන තාරාවනත් අහංසය වගේ බොහොම ලේසියෙන්ම මිශ්‍ර වුණා මම නොදන්න මට වඩා ගොඩක් වෙනස් මිනිස්සු වර්ග ගොඩක් මට හම්බුණා අපේ විශ්වවිද්‍යාලයේ රුසෙන් මගේ මිත්‍රතා වැඩිපුර හිටියේ. නමුත් රටවල් ගණනාවක ඇත්ත වශයෙන් 50 ගැටක වගේ සමහරු අදත් ඒ සම්බන්ධයෙන් යම්කිසි ශේෂ ඉතුරු වෙලා තියෙනවා. මේ මොකක් පහසුවෙන් ඒගොල්ලන්ගේ දේවල් අගය කරන්න, බෙදා හදා ගන්න. හැකියාව ලැබුණා. මම හිතනවා මට ලැබිච්ච වාසනාන්තම කාලේ ඒ අර ෆෝමැටිව් පීරියඩ් කියනවනේ අපි අපි වෙන කාලයක් වගේ. එහෙම වගේ දෙයක් බලද්දී මේ මේ මේ අපේ මේ අනන්‍යතාවයන් පිළිබඳ ප්‍රශ්නේ සහ අපේ ජීවිතේ අපි සමහරට ඒවා ඒ රාමු කඩනකොට හෝ කැඩෙන විදිහ මොනවාරි කුමාරට තියනවාද මේ අපේ මිත්‍රෙත් එක්කත් බෙදා හදා ගන්න පුළුවන් අත්දැකීම් කියන්න වටින දේ එම එම එමම අත්දැකීමක් මගේ ජීවිතෙත් තියෙනවා. දැන් ඒක මතක් කරුවොත් විශේෂයෙන්ම එක එක කාල සීමාවක්ම කියනවටත් වඩා මම ලංකාවෙන් බැහැරව ගත කරපු කාලවල. එතකොට ඒකේ ටිකක් ලොකු කාල පරාසයක් අයිති වෙනවා මම අවුරුදු 4ක් 5ක් විතර ජීවත් වුණා බංග්ලාදේශවල. ඒ දැන් බංග්ලාදේශ ඒ බොහොම ඉන්දියානු ලක්ෂණ සහිත නමුත් ඊට වඩා ගොඩාක් ඉන්දියානු උනත් ඒකෙත් සුවිශේෂ ලක්ෂණ සහිත රටක්. එතකොට ඒකේ දේශගුණය කාලගුණය ජන වර්ග සියලු දේවල් වලම හරි විශාල වෙනසක් තිබුණා. ඒ රටේ ගත කරපු කාලය අවුරුදු 4 මම ගත කරපු විදිහ. මම හිතනවා මං අද ඉන්න යම් විදිහක් තියෙනවා නම් ඒකේ ගොඩාක් මේ ගොඩනැගීම් සිද්ධ වුණා කියලා ඒ කාලය තුළ. ඒ ඒකේ. නමුත් ඊට පස්සේ මම ඒ ජීවිතේට මගේ ජීවිතයට එකතු වෙච්ච ප්‍රධාන කාරණයක් තමයි මම මේ මම මාව එක විදිහකට මම දැක්කත් පොඩි ට්‍රැවලර් කෙනෙක් වගේ. ඒ ගමනක් යන්නෙක් වගේ. ඔව් සංචාරකෙක් චාරිකාවක නියත කෙනෙක් ඒක ජීවිතේ මාවතේ යන කෙනෙක් විදිහට. ඒකට හේතුව මේ කියන්නේ ඒක මේ ඇත්ත වශයෙන්ම රටවල් වලට හෝ තැන් වලට ඇවිදීම වගේම මම මාවත් දැක්කේ එක තැනක හිට වෙලා ඉන්නේ නැති කෙනෙක් වගේ. ඒක ආරම්භ වීමේ එක තැනක් මට තේරුණා මම මේ බංග්ලාදේශල ගත කරපු කාලය කියලා. ඒකේ එක එක ප්‍රධාන දෙයක් තමයි මොනම හේතුවක් නිසාවත් අර අපේ අර වැඩිහිටියන්ගේ හෝ ශ්‍රී ලංකාවේ අනිත් සමාජයේ හෝ වෙන යම් කෙනෙකුගේ බලපෑමකින් ස්වාධීනව ජීවත් වෙන්න මට ලැබුණු අවස්ථාව. මම ඊට පස්සේ තැනකදී කියවලක් තියෙනවා. ට්‍රැවල් කෙනෙක් කියලා කියන්නේ තමුන්ට තමුන්ව මුණ ගැහෙන ලොකුම අවස්ථාවක්. මොකද මේ දැන් මම මොකද කරන්නේ මම දැන් කොහෙද යන්නේ මොනවද කන්නේ කොහොමද මම වෙලාව ගත කරන්නේ ඒක ස්වාධීනම තීරණයක්. කිසිම කෙනෙක් ඒ අවස්ථාවේදී බලපෑමක් කරන්නේ නැති නිසා මට මාව හොඳටම හම් වෙන අවස්ථාවක්. එතකොට අවුරුදු 4ක් 5ක් මම ඒ ගත කරපු ජීවිතය ඇතුලේ මමම පුදුම විදිහට මාව සමහර විට මට මුණ ගැහුණා. මම බෙන්ගාලි කතා කරන්න ඉගෙනගත්ත විදිහ ඊට පස්සේ ඒ බෙන්ගාලි ලැන්ග්වේජ් එක චුට්ටක් පුරුදු වෙච්ච වෙලේ ඉඳලා මම ටාගෝර් මියුසික් ඉගෙන ගන්න දීපු ලොකු උත්සාහය. ඒ ගීත ගායනා කිරීමට මම ගත්ත උත්සාහය ඒකට මම ගියපු දුර. ඒ කියන්නේ මම ගුරුවරයෙක්ව හොයාගෙන එයා ගාවට ගිහිල්ලා මේ සියලු වැඩ අස්සේ කොහොම හරි ඒක උච්චාරණේ වැරදි ඒක මට පුරුදු ඒ ඒ අන්තික බෙන්ගාලි ගීත විශේෂයෙන්ම ටාගෝර් ගීතවල ලංකාවේ ගීතවල ස්වභාවය නෙමෙයි ගායනා කරනකොට තියෙන්නේ. ඒතර ඒ ස්වභාවයට අනුගත වීමට ගත්ත උත්සාහය ඒක ඇතුලේ මට තේරුණා මම මොකක් හරි මම හොයන දේවල් තියෙනවා පොඩි අධ්‍යාත්මික බවක් මම හොයනවා ඒවා එතන තිබුණා ඉතින් ඒක මට පස්සේ තමයි තේරුනේ අධ්‍යාත්මික භාවයට තමයි මම මේකේ ගොඩක් ලැබි උනේ කියලා. ආකර්ෂණ වෙන කෙනා. නමුත් ඒ ඒ එහෙම හොයාගෙන ඇවිදින ගතිය මට තිබුණා. ඒක මගේ ඇතුළේ තිබුණා කියලා මට තේරිච්ච පළවෙනි අවස්ථාව තමයි එතන මම කොයි තරම් සතුටෙන් ඒගොල්ලන්ගේ කෑම බීම වලට ඒගොල්ලන්ගේ ගායනා ශෛලියන්ට ඒගොල්ලන්ගේ ඇඳුම් පැළඳුම් වලට ඒගොල්ලොන්ගේම කෙනෙක් වගේ ඒ ගෙවන කාලය ඒක මම හොඳින් දැනගෙන හිටියා ජීවිතේ එක කාලයක් විතරයි කියලා. මොකද මම එතන ජීවිත කාලෙම ඉන්නේ නැහැ. එතකොට මම එතන සිටින කාලය ඇතුලේ මම හරිම එතන මිනිස්සෙක් වගේ ජීවත් වුණා. ඒ ඒගොල්ලන්ගේ මියුසික් අදටත් මට තාමත් බෙන්ගාලි කතා කරන්න පුළුවන් සාමාන්‍ය අදහස් වමාරුවක් කන්වර්සේෂන් එකක් ගෙනිය ගන්න මට පුළුවන් බෙන්ගාලි භාෂාවෙන් බෙන්ගාලි කෙනෙක් හම්බ වුණාම මට අදටත් මගේ ළඟ හිතවතෙක් හම්බුණා වගේ මට දැනෙනවා ඊළඟට ඒ සින්දු ඒ මියුසික් ඒ ගීත ඒ වගේ තේරුම් ඒවා මට දැනෙනවා එතකොට ඒවා හරීම වෙනත් සුන්දර අත්දැකීමක් ඒක. එතනින් මම හොයාගත්තා මගේ ඇතුලේ වෙනත් අමුතුම සතෙක් ඉන්නවා කියලා. අන්නේ ඒක මම කරපු ලොකු ඩිස්කවරි එකක් කියලා තමයි මගේ එක එක අත්දැකීමක් ඒක. හොඳ අත්දැකීමක්. ඔතන ඉහට යන්න ඉස්සෙල්ලා මම හිතන අපි ආස කීයක් අපි අහලා යමු ඊට පස්සේ නමුත් මම මටත් තියෙන උතන අහන්න දැනගන්න හුඟක් දේවල් ඔය මේ තාගෝර් මුණ ගැහිීමේ කතාව තාගෝර් කියන්නේ තාගෝර්ගේ මහා කාය මහා සාහිත්‍ය මුණ ගැසීම සාහිත්‍ය චින්තන කාය කාව්‍ය කාය මුණ ගැහිීමේ කතාව අපි හැබැයි මොනවා හරි අහලා යමු ටිකක් සංගීතය අතිශයින්ම වින්දා. නමුත් අර ඔබගේ භාෂා හසලතාවයේ මේ මට නැහැ මොකක් වගේද ඇත්ත වශයෙන් ගායනයේ තියෙනවා. මේකේ කතා කරන්නේ මේ මම මම ඔබව හෙව්වා. හැම තැනම මම ඔබව හෙව්වා. ඇත්තටම මම මට මට කවදාකවත් හම්බ වුණේ නැහැ. මම මම ඇත්තටම මට ඔබ හම්බ වුණේ මගේ හදවත ඇතුලේ. ඒ ඒ ඒ වගේ අදහසක් තමයි මේ කියන්නේ. ටාගෝර්ගේ කියන්නේ. ඒ ඒකේ අදහස මේ ඔබව යනුවෙන් හඳුන්වන්නේ දෙවියන්ව. එතකොට දෙවියන් යනුවෙන් හඳුන්වන්නේ අහවල් නමක් දක්න දෙවියෙක් නෙමෙයි. ඒගොල්ලන්ගේ කවදාකවත් එහෙම දෙවියෙකුට නමක් නැහැ. එහෙම දෙවියන් යනුවෙන් හඳුන්වන්නේ ඒ ආධ්‍යාත්මය. එතකොට මේ මගේම ආධ්‍යාත්මය මම මම මමම මාව හැමතැනම හෙව්වා. ඒත් මට හම්බ වුණා මගේ ඇතුළෙම මගේම ඇතුළෙම මගේ ඇතුළේ ඉන්න බව මම දැනගත්තේ අවසානයේදී. අන්න ඒ ඒ වගේ ඒක ඊටාම මේ මිහිරි විතරක් නෙමෙයි ඊටාම ගැඹුරක් තියෙනවා. කියන්නේ අපේ අද කාලේ නූතන යුගයේ අපිට අහිමිවෙමින් තියෙන අර විශ්වවේදය කියන කොස්මොලොජි වල තියෙන කතන්දරය කියන්නේ මේකේ තීරුම් මොකද්ද කියලා හොයාගෙන යන කය. හෙවීම මම හිතන අද අද මිනිසුන්ට නෑ. මේ මොකද්ද මේකේ තේරුම? ඒ අන්නේ සෙවීම ඇත්තටම මේ මොකද්ද මේ කවුද අපි මොනවද මේ වෙන්නේ ඇයි අපි මෙහෙම කරන්නේ වගේ දේවල් පිළිබඳව කියන්නේ දැන් මම මම මුලදී කිව්වානේ මම මම චුට්ටක් වෙනස් කියලා. ඒ ඒ අර සීමාවල් ගැන වැඩි හැඟීමක් තැකීමක් තිබුණේ නැහැ කියලා. නමුත් මට තේරෙනවා මම බංග්ලාදේශ අවිල්ලා ඒ ජීවිතේට හැඩගැහෙනකොට ඊට වඩා ගොඩාක් දේවල් මට වෙනම තේරෙන්න පටන් ගත්තා. එතකොට තමයි තේරුනේ ඇත්තටම මේ මගේ ඇතුලේ තවත් වෙන විදිහකට සොයා සොයන්නෙක් ඉන්නවා කියලා. ඒ සෙවීමට මට ගොඩාක් ලොකු රුකුලක් හම්බුණ අවස්ථාව තමයි රවීන්ද්‍රනාත් tagore ඒ සියලුම ලිපි ලේඛන ගීත සාහිත්‍ය නවකතා කෙටි කතා සහ වෙනත් වෙනත් දාර්ශනික ලිපි ලේඛන. ඒවා ඇතුලේ ගොඩාක් ලොකු වෙනස් චින්තනයක් හම්බ වුණා. ඉතින් ඒකෙන් මාව වෙන විදිහකටත් ආපහු මගේ ගමන් මාර්ගයේ වෙන තැනකට ගෙනිච්ච ඡාය කියලා හැඟීමක් මට තියෙනවා. කොහොම වුණත් එක අතකින් ආධ්‍යාත්මිකවත් මාව ගොඩක් දියුණු වුණා, පෝෂණය වුණා, වෙනස් වුණා. අනිත් පැත්තෙන් මම මට මේ සංචාරකයේ ට්‍රැවල් කෙනෙක් විදිහේ අත්දැකීමකුත් ලැබුණා. මම විනාඩි දෙකකින් මතක් කරන්න කැමති තව ඒ වගේ මේ මේ දැන් හදිස්සියෙම මට මතක් වුණා ඒ වගේ තව අත්දැකීමක් මට. මම මට මතකයි මම මේ ළඟදී එක විශ්ව කරනකොටත් කෙනෙක්ව ඒක නම් මම නම් ජීවිතේ කවදාකවත් කරන්න හිතන්නේ නැති දෙයක් කියලා. මම ඒ වගේ යම් කිසි මගේ මේ රාජකාරී කටයුත්තකට නවදිල්ලියට ගියපු අවස්ථාවකදී මට එක දවස් 4ක 5ක විවේකයක් ලැබුණා. ඒ විවේකේ මම පාවිච්චි කරපු විදිහ. එතකොට දැන් අනිත් සියලු දෙනාම වෙන් වෙලා මම මගේ බඩු ටිකත් අරගෙන මගේ නවතනෙන් අයින් වෙලා මම ඇවිල්ලා ස්ටේෂන් එකේ දුම්රියපලේ මගේ බඩු ටික බාර දීලා ඒ අර ලොකර එකක් තියෙනවා ඒක දාලා මම ගත්ත ඒ අතුර. අරගෙන මම ඒ වෙලාවේ තීරණය කරා මම දැන් කොහෙද යන්නේ කියලා. දැන් දැන් නිදහස්නේ වගේ. නිදහස්. මගේ අතේ බෑග්ස් නැහැ. මට පොඩි මේ පිටේල් එකකින් යන පොඩි බෑග් එකක් තියෙනවා. මම දැන් කොහෙද යන්නේ? මොකද මට දවස් හතරක් තියෙනවා. එතකොට ඒ වෙලාවේ එතන තියෙන ইনফර්මේෂන් ඩෙස්ක් එකකින් ගත තොරතුරු වලට අනුව මම තීරණය කරා මම ඩෙසර්ට් එකක් දැකලා නැහැ මම ඩෙසර්ට් එක බලන්න යනවා. කාන්තාරයක් බලන්න යනවා. රාජස්ථාන පැත්තට ගියා. එතකොට ඒ රාජස්ථාන් වල ඒ ඒ ඒ කාන්තාරය ඇතුලේ මම ගත කරපු දවස් දෙක රාත්‍රී දෙකක් මම ඒ ඒ කාන්තාරය ඇතුලේ ගත කරා කැම්ප් එක ඔටුවෙක් පිට ගිහිල්ලා ඉතාම ඈතකට ගිහිල්ලා කිසිම ගහක් කොළක් පේන්නේ නැති මොකුත්ම නැති තැනක දවස් දෙකක් ගත කරපු එක සහ ඒකේ මට තාමත් මැවි ඒ ඒ ගමන සඳහා සංචාරක මඟ පෙන්වන්නේ හිටියා ඒ මඟ පෙන්වන්න විතරයි හිටියේ. එයත් එක්ක ගිහිල්ලා දැන් අපි ඒ ඒ ගත කරපු එක රාත්‍රියක මට හොඳට මතකයි. අධික සීතලයි මේ කාන්තාරය ඇතුලේ. රැට අධික සීතලයි කැම්පින් වල. එතකොට පොඩි කූඩාරමක් තමයි මට තිබුණේ. ඒ කූඩාරම ඇතුලේ එළියේ ගිනි මැලයක් ගහලා තිබුණා. ඉතින් දැන් දැන් ওই ගිනි මැලයක් නිවලා දාන්න කියලා කිව්වා. ඒක රාත්‍රියේ තියන්න හොඳ නෑ. හුලං එනකොට ටෙන්ට් එක කුඩාරකට ගිනි ඇවිලෙනවා කියලා. ඉතින් ඊට පස්සේ අපි නිදාගෙන උදේ ඉතාලම තද කලවර වෙලාවේ මට ඊටාම අධික ශබ්දයකින් එළියෙන් ඉඳන් කතා කරන ඉක්මනට නැගිටින්න කියලා. මාත් කලබල වෙලා දුවගෙන ආවා. ඒ පුදුම සීතලක් ඒක ඇවිදින්නත් අමාරුයි ඒ සීතලේ. නමුත් එයා මාව මග පෙන්වන්න මාව ඇදගෙන වැලි කන්ද දිගේම උඩට දුවගෙන දුවගෙන ගියා ඒ කාන්තාරේ. ගිහිල්ලා එක තැනකට එනකොට අපි විනාඩි 15ක විතර ගමනක් ඒ ඒ අර සීතලේ කල්වරේ දිව්වා. දුවගෙන ගිහිල්ලා ඒ එනකොට හරියටම ඉර නැගගෙන එන වෙලාව සිටිජයෙන් ඉර පායමින් එන වෙලාව. උදේ පාන්දර 5ට විතර ඇති. මුළු වටේටම තියෙන සියලුම හැම හතර දිශාවටම කිසිවක් නැහැ වැලි විතරයි. එතකොට ඒ හැම වැලි වල චූටි රැලි ගතියක් තියෙනවා. ඒ රැලි හැම එකකටම දම් පාටලා රෝස පාට එලියක් වැටිලා මුළු කාන්තාරේම රතු පාටයි. එහෙම දර්ශනයක් මම ජීවිතේ ආයේ කවදක්වත් මට දැනටත් හීනෙන් වගේ එක මතක් වෙනවා කොච්චර ලස්සනද කියලා. එතකොට ඒ ඒ ඒ වෙලාවේ මම කොච්චර වෙලාවක් එතන ඉර පායලා සම්පූර්ණයෙන්ම එතන ඉන්න බැරි තරම් රත් වෙනකල් මං එතන ඉඳගෙන ඒක දිහා බලන් හිටපු විදිහ මතක් කරනකොට මට තේරෙනවා අන්න ඒ ඒ වගේ අත්දැකීම් වලට මාව යොමු කිරීමට ඔය මේ මගේ බංග්ලාදේශ ගමන විශාල වශයෙන් දායක වුණා කියලා. මේක පස්සේ වෙච්ච සිද්ධියක් නේ. මේ ඊට පස්සේ වෙච්ච සිද්ධියක්. බංග්ලාදේශ ගමනට ගොඩක් ගමනට උඟක් පස්සේ වෙච්ච සිද්ධියක්. නමුත් අදටත් ජීවිතේ කොහේ හරි ගියාම අර සම්පදායිකව ඒ ගමන ගත කරනව වෙනුවට මොකක් හරි පාරක් දිගේ ඇවිදගෙන යන ගතියක් මොකක් කවු හරි කෙනෙක් හොයාගෙන ඒක ගැන කතා කරන ගතියක් වගේ යමක් මට තියෙනවා. ඒ ඒ සංචාරකයා මගේ ඇතුලේ ඉන්න මං හරීම මේ ප්‍රිය කරන මිනිසෙක්. තව කුමාරි දැන් මටත් තියෙනත් දෙකම නමුත් විශේෂයෙන් අර බංග්ලාදේශීට කාලෙත් දැන් ওই ගමන ඇවිදගෙන යනකොට මිනිස්සු හම්බ වෙනවා නේද? එක එක જાතියේ මිනිස්සු. ඒ අතරත් සමහර පුදුමාකාර අත්දැකීම් හම්බෙන්න පුළුවන් මේ විශේෂයෙන් ඉන්දියාව හරි අමුතු රටක්නේ. බොහෝ අර්ථයෙන්. පුදුමාකාර රටක් එක එක අර්ථයකින්. දැන් ඉන්දියාවේ ඇතුළෙත් ඉන්නවනේ ඇතුළෙම සංචාරකයා ඉන්නවනේ. <laughs> <laughs> වන්දනාකරුවා සංචාරකයා සමහරට එයාගේ ඩෙන්ටිටියක් හොයන්නවත් දැන් මෙයා කවුද කියලා හොත් කාටවත් උත්තරයක් දෙන්න බෑ රාමු කරලා නැහැ. සමහරට ගීත ගායනා කරමින් යන කණ්ඩායම් ඉන්නවා හෝ මිනිස්සු ඉන්නවා ඒ වෙනම සංස්කෘතියෙන් තියෙන ඒ වගේ මේ සංචාරකයොම වෙන සංස්කෘතියන්නේ ඒ වගේ එහෙම ඒක කියනකොට මට එක සැරේට මතක් වුණේ බවුල් බවුල් සංස්කෘතිය <laughs> ඒගොල්ලන්ගේ සංස්කෘතිය ඇතුලේ එයා මේ ඇත්තටම විශාල මේ කලාකරුවෙක්. එයාගේ එකම ඒගොල්ලන් තියෙනවා භාණ්ඩයක් ඇක්තරා කියලා. ඒ ඇක්තරා කියන භාණ්ඩය එක එක තටක් තියෙන සතම එකට ඇක්තරා කියන්නේ. ඒ භාණ්ඩයක් අරගෙන ඒක ඒක කියලා කියන එක ඉන්දියාවේ තියෙන එකක්. ඒක තාර කියලා තමයි අපි දන්නේ. ඇක්තරා කියලා හඳුන්වන තේරුම. ඇක්තරා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ ඇක් කියලා කියන්නේ එක කියන එක බෙන්ගාලි භාෂාවෙන්. එතකොට මේ එයා ඒ එහෙම පාරවල් දිගේ ඇවිදිමින් මිනිස්සුන්ව පිනවීම සඳහා ඒගොල්ලන්ගේ තියෙන ගැමි ගීත ගායනා කරන. ඒ ගැමි ගීතවල තියෙනෙත් විශාල තේරුම්. ඒවා මේ ඒවා මේ මේ නිකම්ම පිනවීම සඳහා තියෙන ඒවා නෙමෙයි මිනිස්සුන්ව දැනුවත් කිරීම සඳහා තියෙන ඒවා. ඉතින් එහෙම ගම් තියෙනවා. දැන් මට ඒ අර එහෙම කියනකොට මතක් වෙච්ච එක දෙයක් තමයි කාරණා කීපයක් වෙනවා. එකක් මං එහෙම දවසක් ගත කරපු බවුල්වරයෙක් ඉන්නවා. මං අර එතුමන්ගේ ගෙදර මට චූටි දුප්පත් ගයක්. ඒගොල්ලන් ඒ ගොඩාක් සල්ලි තියෙන අය නෙමෙයි. එතකොට ඒ ගමේ ගෙදර එතන ඉඳගෙන මං දවසක් ගත කරපු විදිහ. සහ ඒ ගමන මාව එක්කගෙන ගියපු රික්ෂෝ රියදුරා රියදුරා කියන්නේ රික්ෂෝ පදින කෙනා රාහුල් කියලා. එතකොට මේ දෙන්නම මගේ ජීවිතේ අදටත් හිතවතුන් ඒ අපි දැන් හම්බෙන්නේ නැති වුණාට කොහෙද ඉන්නේ කියලා දන්නේ නැති වුණාට මේ දෙන්නම මගේ හිතවතුන් සහ ළඟ ඥාතීන්. දැන් මට තාම මතකයි ඒ එක දවසකදී ඒ බවුල් ගමට අපි යනවා මේ මම ඒ ඒකත් හිටියේ මම ශාන්තිනිකේතනවල. විශ්ව ಭಾರತයේ ශාන්තිනිකේතන විශ්වවිද්‍යාලය ඇතුලේ ටාගෝර් තුමාගේ විශ්වවිද්‍යාලය ඇතුලේ මම නිකන් සංචාරයක් කරමින් හිටියා. ඒ ඉන්නකොට දවසකදී මට කිව්ව බවුල් ගමක් මෙතන ළඟ තියෙනවා කියලා. ඊට පස්සේ එතන ඉන්න හිතවතෙක් මට ශ්‍රී ලාංකික හිතවතෙක් මට හරි ගසලා දුන්නා මේ රිච්චෝ එකක්. ඒ රිච්චෝ එකේ මම යනවා දැන්. තද්ද සීතලයි අර ශීත කාලේ. ඉතින් බොහොම අමාරුවෙන් යනවා. යනකොට හිටපු ගමම් මේ දැන් එයා එයාගේ ගීත ගායනා කරමින් හයියෙන් ගීත ගායනා කරමින් තමයි මේ බයිසිකලේ පදින්නේ. හිටපු ගමන් එයා කකුල් දෙකම බිම තියලා නැවැත්තුවා. නවත්තලා දැන් මෙහෙම ඉන්නව බලාගෙන. ඊට පස්සේ මං ඇහුවා ඇයි මොකද්ද ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ අක්කා මේ බලන්න මේ ගඟ දිහා කියලා. <laughs> ඒකේ ඒකේ මේ මොකද කාසි තියනවා කියලා කිව්වා. මං බැලුවාම <laughs> එහෙම කාසි නෑ. අර වතුරට ඉරේලිය වැටෙමින් කාසි වගේ මෙහෙම පෙනෙනවා. රන් පාටට කාසි ගොඩක් පෙරලෙනවා වගේ තමයි වතුර පෙරලෙනකොට පෙනෙන්නේ. ඉතින් මම ඒ වෙලාවේ තේරුම් ගත්තා කොයිතරම් ලස්සන సౌందර්යයක් රාහුල්ගේ ඔළුවේ තියෙනවද කියලා මේ <laughs> ඒ ස්වභාවය විඳින්න. අන්නේ ඒ දැන් එතකොට ඒගොල්ලන් එක්ක ගනුදෙනුව ඒ වගේ මිනිස්සුත් එක්ක ගනුදෙනුවත් ජීවිතේ මේ මම ලැබපු විශාල විශාල වාග්යක්. ඒ එතකොට ඒ බවුල්වරයා එක්ක ගත කරපු කාලය, ඒ කියපු ගීත ගායනා ඒවා අදටත් මම ඒ සින්දු හොයාගන්නවා ඒවා YouTube එකෙත් තියෙනවා. ඉතින් ඒ වගේ අර කියන්නේ ඒ අත්දැකීම නම් තනිකරම කලා సౌందර්ය චාරිකාවක් වගේ එකක් කියලායි මට හිතෙන්නේ. ඒක හරි දැන් ඔය කියනකොට මම හිතන්නේ හරියට හරිම රසවත් දේවල් තියෙනවා මේක ඇස්සේ වෙන කල්පනා කරන්න. ඒ කියන්නේ මිනිසුන්ට දැන් ඔය බවුල් ගම්මානයේ අත්දැකීම දැන් මගේ දුවත් ඔය වගේ මම කිව්වා බැංගලෝ කිට්ටුව තියෙන මේ ඔඩිසි ගම්මානයක් ඩාන්සර්ස්ලා ගම්මානය ඒක ඇතුළේ ජීවිතේ මේ අද මේ මේ නිකන් නූතන නාගරික හැම බලනකොට පොහසත් නැහැ. නමුත් ඒ මිනිස්සු ඊටාම සතුටින් ඉන්න. ඊටාම කියන්නේ තෘප්තිමත්ව ඉන්න ජීවිතයක්. ඒගොල්ලෝ තමුන් සතුටින් ඉන්න නිසා තමයි යාට අනික් අයව සතුට කිරීමේ හැකියාව තියෙන්නේ. ඒක තමයි ඒකේ තියෙන පළවෙනි දේ. එයා ඒකෙන් ඊටාම තෘප්තිමත් ප්‍රීතිමත් මිනිසෙක්. ඒ එයාගේ ප්‍රීතිමත් භාවයේ සැනකෙලියක ලක්ෂණ නැහැ. ඒකේ තියෙන නියුණු ලක්ෂණ වගේක්. ඒ එයා ගාවට එන අමුත්තාට එයා එයා ගාව තියෙන දේ තමයි දෙන්නේ. ඒ වගේම දැන් ඒ කියන්නේ ඒ කලාවේ තියෙන කලාවේ මම පැති ගොඩාක් ඇති එකක් ඔය දැන් ඔබ කිව්ව රාහුල් මිතුරාගේ කතාවත් එක පේන්නේ අර මිනිස්සු අවදියෙන් ඉන්නවා නම් සැහැල්ලුවෙන් ඉන්නවා නම් ඕකට තරම් ජීවිතේ සුන්දරයි කියලා නේද වටපිටාව ගස්කොළන් වටේ මහා පුදුමාකාර මේ විශ්මයක්නේ විශ්මය දනවන ලෝකයක් නේ මම දැන් ඒක මොන විදිහට තේරුම් ගනීද කියලා කියන්න මම දන්නේ නැහැ මං හිතනවා ඒක මං කියන නිවැරදි අර්ථයෙන් තේරුම් ගනී කියලා දැන් මම ඒ ඉන්දියාවෙන් ඉගෙනගත්ත තව එක දෙයක් තියෙනවා ඒක ඉන්දියානු සංස්කෘතිය ඇතුලේ ලොකුවට තිබුණා දැන් අපිට ජීවිතය දිහා දකින්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා කියලා. එකක් ජීවිතය හරිම දුකයි. ඒක හරිම කෙටි ලෙඩ වෙනවා කරදර ඇති වෙනවා ඒ නිසා අපි මේකෙන් මේ ජීවිතයෙන් පුළුවන් තරම් කරදර අයින් කරගෙන අපි නැවත නැවත ඉපදීමක් ප්‍රාර්ථනා නොකරමින් ජීවත් වෙන්න ඕනේ කියලා. ඊළඟට ඉන්දියාවේ මම ඉගෙන ගත්ත අනිත් කාරණේ තමයි මේක පුදුම ජීවිතයක්. මේක පුදුම సౌందర్యාත්මක ජීවිතයක්, විශ්මයජනක ජීවිතයක්. මම දන්නේ මේව කොහොමද මෙහෙම වෙන්නේ කියලා. ඒ නිසා මේක ඇතුලේ සදාතනික ගමන් ගමන් කරුවෙක් වගේ සංචාරකයෙක් වගේ මේක දකිමින් මේක විඳිමින් මේ ජීවිතය හරහා ඇවිදගෙන යෑම. ඒකෙත් ඇලීමක් නැහැ අනිත් එකෙත් ඇලීමක් නැහැ. එතකොට මං හිතනවා මම තෝරගත්ත පාර <laughs> අර මේ ඇලීමක් නැතුව මේක හරහා මේ විශ්මය හරහා ඇවිදගෙන යෑමට සහ මේ හැම මොහොතක්ම ආයි නැවත නොලැබෙන වටිනා දෙයක් ලෙස අගය කිරීමට තමයි මම එහෙන් ඉගෙන ගත්තේ කියලා <laughs> මට ඒක ඒක හරි රසවත් විතරක් නෙවෙයි හරි කල්පනා කළ යුතු මේ සෞන්ද ඕක సౌందර්ය චින්තනයක් බොහොම විශේෂ సౌందර්ය චින්තනයක් මේ ජපානයේ సౌందර්ය චින්තනේ ගොඩනගලා තියෙන හරියටම ඔබ කියනවා දෙවෙනි පාර. මොකද කිව්වොත් මේ ඔක්කොම ඉක්මනට ඉවර වෙනවා ඒ නිසා කොච්චර සුන්දරද ඒ නිසා අන්න ඒ වගේ. කුමාරිය අද අපේ කාලේ අවසන් අපි ස්තුතිවන්ත වෙනවා ටියුලින් ජයනාත් මිතුරාට අපිට තාක්ෂණික සහයෝගය ලබා දුන්නට හිතෝතුනි අපි නැවත හැමදෙතර ඔබට ආයුබෝවන් කියනවා. සිටිජර් චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක පෙරවරු 10යි විනාඩි 1යි දැන්